ලොවට විවර වූ සොඳුරුතම දහම සච්ච විභංග සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව අපි කවුරුත් අහලා තියෙන ප්‍රසිද්ධ දේශනාවක්. පිරිත් පොතේත් සඳහන් වෙන සච්ච විභංග සූත්‍රය. චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර වශයෙන් පෙන්වා වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණා කියන මේ කරුණ පළමුවෙන්ම අපි දැනගන්නේ කවර දේශනාවෙන්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන්. එතකොට ඒ සූත්‍ර දේශනාවේ විස්තර වන්නේ චතුරාර්ය සත්‍යයයි. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීම ධර්ම චක්‍ර ප්‍රවර්තනයයි. ධර්ම චක්‍රය දහම් රෝධය කරකැවීමයි. එතකොට ඒ කාරණය චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම. ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම බරණැස ඉසිපත්තන මිගදායේදී භාග්‍යවතුන් වහන්සේ ආරම්භ කළා. අඳුරේ ඉපදුන අපගේ ජීවිත ඒ ධර්ම චක්‍රය කරකැවිගෙන ගියා දෙවි මිනිස් ලෝකය පුරාවටම. ඒක අවබෝධ කරගත්තු අය සතර අපායෙන් මිදුණා. කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. දුකින් එතර වුණා. ඒ ධර්ම චක්‍රය අවබෝධ කරගන්න බැරි වෙච්ච අය කරුවලේ යන ගමනක යනවා. ඒ කරුවල ගමන හරිම පුදුම එකක්. පින්වතුනි අපි කියමු මෙහෙම එකක්. අපි කවුරුත් කරුවලේ ඉපදිලා ඉන්නවා. අපි උපන්දා සිට කරුවල නම් තියෙන්නේ. අපි අපේ මේ කටයුතු කරගන්න පොඩි එළියක් පත්තු කරගන්නවා. දැන් හොඳට බලන්න අපි කරවල වෙලාවට ඉටිපන්දමක් පත්තු කරගන්නවා. ඒකේ අදහස අපේ වැඩේ කරගන්න විතරක් එළියක් හදාගැනිල්ල. වැඩේ විතරයි. ලෝකය එළිය කිරිල්ලක් නෑ. සදාකාලික අඳුරේම ඉන්න අයට නම් එතකොට උපන් දවසේ ඉඳලා එයා ජීවත් වෙන්නේ කරවලේ නම්. එයා මැරෙන්නේ කරවලේ නම්. එයා නවාතැනකට ගියාම ජීවත් වෙන්න තියෙන්නේ කරවලේ නම්. එයාට කරවලේ විශේෂත්වයක් තියෙනවද? කරවලේ කිසිම අමුත්තක් නැහැ. කරවලේ හිටියයි කියලා එයාට පාඩුවක් දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණේ නෑ කියලා මිනිසුන්ට පාඩුවක් දැනෙන්නේ නෑ. අපි මේ වැඩසටහන් හෙට නැවැත්තුවොත් සුමානයක් මිනිස්සු කුණු කුණු ගගා ඉඳලා ඊට පස්සේ එයාලගේ පාඩුවේ අර කරවලේ යන ගමන යනවා. අපේ ආච්චිලා සීයලා කවුරුත් කෑ ගහලා ඇඬුවද අනේ මට ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණා කියලා. නෑනේ කරවලේ ආවා කරවලේ ගියා. ඒගොල්ලෝ කොහොමද කිව්වේ? ඔන්න ළමයින්ට ඉගෙන්නුවා. මම ඔන්න දීපල ඉඩකඩම් ටික ලියලා දුන්නා. ඔන්න ඒගොල්ලෝ දැන් හොඳට ඉන්නවා. අසවලා අසවල් රටේ අසවලා අසවල් රටේ දැන් ඉතින් මට සැනසille ඇස් දෙක පියාගන්න පුළුවන්. ඔහොම නෙවෙයිද කිව්වේ? එහෙම තමයි කිව්වේ. සැබෑම අන්ධකාරය සහ අවාසනාව. එහෙමනම් අපට පේනවා කරවලේ ඉන්න මිනිස්සයට කරවල ගැන කිසිම අනතුරක් පේන්නේ නැහැ. උපන් දවසේ ඉඳලා කරවලේ ජීවත් වෙලා කරවලේම මැරෙනවා. ඒ වගේම තමයි ආර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණේ නැහැ කියලා මේකේ අනතුරු පේන්නේ නැහැ. මේ ගමන යනවා. අපායෙහි උපදිනවා. අනතුර පේන්නේ නැහැ. තිරිසනෙක් වුණාට පස්සේ කොහෙද දන්නේ? පෙරේත ලෝකේ උපන්නට පස්සේ එයා ඒක කල්පනා කරන්නේ නැහැ. නිරයේ උපන්නට පස්සේ නැහැ. මනුස්ස ලෝකෙත් නැති එකේ. එතකොට අපිට පේනවා කරුවලේ ඉන්න මිනිස්සයාට ඒ කරුවල ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අහම්බෙන් වගේ කෙනෙකුගේ ලෝකයට ඉර පායනවා. ඉර පෑවුවට පස්සේ අර කරවලේ දුටු ලෝකය විනිවිද ඈතට පේනවා. හිරු එළිය නිසා දකින්න ලෝකයයි කරවලේ දකින්න ලෝකයයි අතර වෙනසක් නැද්ද? කරවලේ දකින්නේ වැහිච්ච ලෝකයක්. ආලෝකයෙන් දකින්නේ විවෘත වෙච්ච ලෝකයක්. ඒ විවෘත වෙච්ච ලෝකේ පෙන්වන්න හරි අමාරුයි. ඇයි හැම තිස්සෙම ඉන්නේ වෙහිච්ච ලෝකෙ නිසා. කනා මැදිලි එලි. කරවලේ ගෙවන එක්කෙනාට කරවලේ මිසක් එයාට වැඩේ කරගන්න විතරක් නැකතක් බැලුවාම කේන්දරේ බැලුවාම පූජාවක් තිබ්බාම ඒක මහා පිහිටක් වගේ තමයි එයාට පේන්නේ. මොකද හේතුව කරවලේ සිටින නිසා. එලියක් ගැන වගක් නෑ. එළිය ඉපදුනා නම් සූර්යාලෝකය පහළ වුණා නම් එයා කරුවලෙයි හිරු එළිය පෑයූ ලෝකයයි වෙනස හඳුනා ගන්නවා. අනිත් කෙනා හඳුනාගන්නේ නෑ. පින්වතුනි යම් කිසි කෙනෙකුට සූර්යා ලෝකයේ බඳු චතුරාර්ය සත්‍ය ධර්මය අඳුනාගත්තොත් නුවණින් මෙනෙහි කොට තේරුම් ගන්න මහන්සි ගත්තොත් ඔහුගේ ජීවිතයට කෙමෙන් කෙමෙන් අඳුර බිඳගෙන අරුණල උදා වෙනවා. ඒක වෙන්නේ ශ්‍රද්ධාව ඇතිවීමෙන්. එහෙම නැත්නම් නෑ. හොදි ව්‍යංජනයක දාපු හැන්දක් වෙන්න එපා. මේ ලෝකයේ ඉන්න පිරිස බුදුරජාණන් වහන්සේ කොටස් දෙකකට බෙදුවා. මේ ධර්මය අවබෝධ නොකරන පිරිස හරියට හැඳි වගේ. ධර්මය අවබෝධ කරන පිරිස දිව වගේ. දැන් අපි කියමු හොදි ව්‍යංජනයක හැන්දක් දාලා තියෙනවා. උදේ තේ හොද්දි හැඳ තියෙනවා. දහවල් බලද්දි තේ හොද්දි හැඳ තියෙනවා. රාත්‍රියේ බලද්දි තේ හොද්දේ හැන්ද තියෙනවා. හොද්දෙම බැසගෙන තියෙනවා. හැන්ද ගැන අවබෝධයක් නැති කෙනා හිතන්න පුළුවන් මේ හැන්ද හරීම පින්වන්ත හැන්දක්. මොකද හේතුව මේ හැන්ද මේ රසවත් හොද්දේ පැය 24ම බැසගෙන තියෙනවානේ. ඒත් හොද්දේ දාලා තිබුණට හැන්දට රස තේරෙන්නේ නැහැ. ඔබ බුද්ධිමත් නම් මේකෙන් හොඳ ලස්සන උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙකුට ධර්මය ගැන හොඳ දැනුමක් තියෙන්න පුළුවනි. කතා කරන්න පුළුවන් රස කර කර. නමුත් හැන්ද වගේ. ඒකෙන් Tamanට වැඩක් නැහැ. හැන්දෙන් නම් ඉතින් ලෝකෙට බෙදන්න පුළුවනි. ලෝකෙට නම් ලැබෙයි. එහෙම අය හරියට ඉන්නවා. දිවක් වගේ වීමෙන් තමයි හොද්දේ රස දැනගන්න තියෙන්නේ. ඒ දිවට ස්පර්ශ නොවි කවරනම් රසයකින් යුක්තයිද කියලා දැනගන්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා නැනවතා දිවක් වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලබා ගන්න තියෙන්නේ දිවක් වගේ නුවණ පාවිච්චි කරලා. ප්‍රඥාව පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපට ඒ ධර්මය ලබා ගන්න විදිහක් නැහැ. ඇයි මේ හනමිටි කර ගහගෙන? ඉතින් චතුරාර්ය සත්‍ය ධර්මය තමයි බුදුවරයන් වහන්සේලා ලෝකයට හෙළිදරව් කරන්නේ. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපට අහන්න ලැබුණොත් ඒ කෙරෙහි අපට ශ්‍රද්ධාව ඇති වුණොත් අපේ ජීවිතයට ලොකුම පිළිසරණක් මා වෙතක් විවෘත වෙනවා. හිතන තරම් ලේසි එකක් නෙවෙයි. මොකද හේතුව තමන්ම විශ්වාස කරපු මිත්‍යා විශ්වාස තමන්ගේම මිත්‍යා කල්පනා තමන්ම ඉගෙනගත්තු අනවශ්‍ය දේවල් අනවශ්‍ය මතිමතාන්තර තමයි තමන්ගේ විමුක්තියට බාධා වෙලා තියෙන්නේ ඒක නිසායි වර්තමානයේ ධර්මය අවබෝධ කරන පිරිස ඊටාත්ම අඩුයි ධර්මයේ නාමයෙන් මිත්‍යා දෘෂ්ටි රාශියකට පිරිස ගැට ගැහිලා සිර වෙලා සිටීම නිසා අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලදී. මේ දේශනාව ඒ කිව්වේ සච්ච විභංග සූත්‍ර දේශනාව සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනාවට හේතුබූත වෙච්ච පසුබිම අපගේ බුදුරජාණන් වහන්සේ විසින් සකස් කොට වදාලා. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන මිගදායේ. ඉස්සර වෙලාම ධර්ම චක්‍රය ප්‍රවර්තනය වෙච්ච ස්ථානයේ. භික්ෂූන් වහන්සේලා අමතා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රකාශය වදාලා. තථාගතේන භික්කවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කප්පවත්තිතං පින්වත් මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන ලදී. ප්‍රවර්තනය කරනවා කිව්වේ දහම් රෝදය කරකවනවා. අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් තථාගතයන් වහන්සේ දහම් රෝදය කරකවන්නට පටන් ගත්තට පස්සේ ලෝකයේ කිසි කෙනෙකුට කිසිම ශ්‍රමණයෙකුට කිසිම බ්‍රාහ්මණයෙකුට කිසිම දෙවියෙකුට කිසිම මාරයෙකුට කිසිම බ්‍රහ්මයෙකුට ලෝකයේ ඒ කිසිවෙකුටවත් ඒක නවත්වන්න බෑ. නොනැවතුන දහම් හඬ තථාගතයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය පළවෙනි දේශනාවේ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පාන අවසාන හුස්ම පොත දක්වාම ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරගෙන යනවා. ලෝකයේ කිසි කෙනෙකුට ඒක නවත්වන්න බෑ. ඒකයි මේකේ තියෙන ආශ්චර්යය. බාධා කරලා, නිඳා කරලා, අපහාස කරලා, කෙනහිලිකම් කරලා කිසි දෙයකින් මේ ධර්ම චක්‍රය නවත්වන්න බෑ. දැන් අපි බණ කියාගෙන යනවා. මේක ඕනි කෙනෙකුට නවත්වන්න පුළුවනි. බාහිර කෙනෙකුට මේක නවත්වන්න පුළුවන්. මේක යන එක නවත්වන්න පුළුවන්. නින්දා අපහාස කරන්න පුළුවන්. ඉවර කරලා දාන්න පුළුවන්. නමුත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ලෝකයේ කිසි කෙනෙකුට ඒ ධර්ම චක්‍රයේ ප්‍රවර්තනය වීම චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරගෙන යාම කිසියම්ම ක්‍රමයකින් නවත්වන්න බෑ. බලන්න කොච්චර ආශ්චර්යයක්ද කියලා. ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී මේක තමයි තියෙන්නේ. සද්ද මනුස්සාවේසුන් කියලා. මේක තමයි ඒ දෙවිවරු කෑ ගහලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණේ ඇයි? ලෝකෙන් ලෝකෙට ඒක තමයි කියාගෙන ගියේ. එතකොට බලන්න අපිට තියෙන්න ඕනේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මෙන්න මෙහෙමයි මේ ධර්මචක්‍රය පැවැත්වුවේ කියලා අඩුගානේ අහන්නවත් ලැබෙන්න ඕනේ. ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තව දුරටත් වදාරනවා. ඒ ධර්මචක්‍රය තමයි යදිදං චතුත්තං අරිය සත්‍යානි. ඒ මේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ආචික්කනා ප්‍රකාශ කිරීම. දේශනා දේශනා කිරීම. පඤ්ඤපනා පැනවීම. පට්ඨපනා පිහිටුවීම. විවරණා විවරණය කිරීම. විභජනා බෙද බෙදා දැක්වීම. උත්තානී කම්මං ඉස්මතු කොට පෙන්වා දීම. එතකොට එහෙමනම් ඊටාම පැහැදිලිව බුද්ධ වචන වලින් ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වීමේ එකම කාර්යය බුද්ධ කෘත්‍ය කුමක්ද කියලා. චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයෙහි මනාකොට ප්‍රවර්තනය කිරීමයි. දෙවි මිනිස් ලෝකයාට කවර ආර්ය සත්‍ය හතරක්ද? දුක නම් වූ ආර්ය සත්‍ය කියා දීම. දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය කිරීම, බෙද බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම. දුකේ හට ගැනීම නම් වූ ආරි සත්‍ය කියා දීම, දේශනා කිරීම, පැනවීම, පිහිටුවීම, විවරණය කිරීම, බෙද බෙදා පෙන්වීම, ඉස්මතු කොට දැක්වීම. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය කියාදීම දේශනා කිරීම පැනවීම පිහිටුවීම විවරණය කිරීම බෙද බෙදා පෙන්වීම ඉස්මතු කොට දැක්වීම දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යය කියාදීම දේශනා කිරීම පැනවීම පිහිටුවීම විවරණය කිරීම බෙද බෙදා පෙන්වීම ඉස්මතු කොට දැක්වීම කලන මිතුරන් සමග ඇසුර එතකොට මේක තමයි තථාගතයන් වහන්සේ නමක් අප්‍රමාණ වචන වලින් අප්‍රමාණ අකුරු වලින් අප්‍රමාණ පද වලින් උන්වහන්සේ පිරිනිවන් පානා මොහොත දක්වා ලෝකයෙහි ප්‍රවර්තනය කරගෙන යන්නේ මේ චතුරාර්ය සත්‍යයයි. මේ දේශනාව කරලා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. සේවේත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පින්වත් මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන ඇසුරු කරන්න භජත භික්ඛවේ සාරිපුත්ත මොග්ගල්ලානේ පින්වත් මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන භජනය කරන්න නිතර ඇසුරු කරන්න පණ්ඩිතා උන්වහන්සේලා නුවණැති ප්‍රඥාවන්තයි බික්කු අනුග්‍රාහක සබ්‍රහ්මචාරීණං සබ්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරනවා කොහොමද ඒ අනුග්‍රහ කරන්නේ සෙය්‍යතාපි භික්කවේ ජනන්ති ඒවං සාරිපුත්තෝ හරියට දරුවන් වදනා මව් වගේ සාරිපුත්තයන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දරුවන් වදනා මව් වගේ ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ධර්මාවබෝධයට උපකාර කරන්නේ සේයතාපි ජාතස්ස ආපාදේතා ඒවංකෝ මොග්ගල්ලානෝ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දරුවාව පෝෂණය කරන කිරියම්මා වගේ රහතන් වහන්සේලාගේ අනුග්‍රහය සාරිපුත්තෝ භික්ඛවේ සෝතාපට්ටි ඵලේ විනේති පින්වත් මහණෙනි සාරිපුත්තයන් ශ්‍රාවකයන් සෝවාන් ඵලයෙහි හික්මවනවා. සෝවාන් ඵලයට පත්වෙනකොට ඇතිවෙන ඥාණය මොකක්ද? සත්‍ය ඥාණය ලබනවා. චතුරාර්ය සත්‍ය ගැන අන්න ඒක ලබා දෙන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි කියනවා දක්ෂ. මොග්ගල්ලානේ උත්තමත්තේ මොග්ගල්ලාණයන් වහන්සේ එතන ඉඳලා ඉහළට සකදාගාමි අනාගාමි අරහත්වේ දක්වා උදව් කරනවා. සාරිපුත්තෝ භික්කවේ පහෝති චත්තාරි අරිය සච්චානී විත්තාරේන ආචික්කිතුම් දේසේතුම් පඤ්ඤපේතුම් පට්ඨපේතුම් විචාරිතුම් විභජතුම් උත්තානී කාතුන්ති පින්වත් මහණෙනි සාරිපුත්තයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර වශයෙන් කියා දීමට දේශනා කිරීමට පැනවීමට පිහිටු වීමට විවරණය කිරීමට බෙදා දැක්වීමට ඉස්මතු කොට දැක්වීමට හරි දක්ෂයි චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්මතු කර කර පෙන්වන්න හරි දක්ෂයි කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරලා විහාරයට වැඩම කළා. ආසනයෙන් නැගිටලා උන්වහන්සේ Tamanගේ කුටියට වැඩම කළා. දැන් මේ සිදුවීම දැන් මේ කියන දේශනාව සිදුවන්නේ කොහේද? බරණැස ඉසිපතන මිගදායේ. දැන් මෙතන ළඟ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කොට නොබෝ වේලාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාලා ප්‍රිය ආයුෂ්මත් මහණෙනි කියලා ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේත් අර ප්‍රකාශය කරනවා කොහොමද යලිත් වරක් තුන් ලෝකෙට දහම් මැසෙනවා පින්වත් මහණෙනි තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලදී. අනුත්තර වූ ධර්ම චක්‍රය කරකවන ලදී. අපපතිවත්තියන් ඒක ප්‍රවර්තනය වීම නවත්වන්න හෝ ආපසු කරකවල දාන්නට බෑ. ලෝකයේ වෙන කිසි ශ්‍රමණයෙකුට දෙවියෙකුට මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ වෙන කිසිවෙකුට හෝ ඒක නවත්වන්න බෑ. මොකක්ද මේ ධර්ම චක්‍රය? චතුත්තං අරිය සත්‍යානං චතුරාර්ය සත්‍ය කියන ධර්ම චක්‍රය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය. අර බුදුරජාණන් වහන්සේ වදාළ විදිහටම සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා දෙනවා භික්ෂුන් වහන්සේලාට. පින්වත් මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදුරජාණන් වහන්සේ ලෝකයෙහි මනාකොට ප්‍රවර්තනය කරනවා. දෙවි මිනිස් ලෝකයාට කවර ආර්ය සත්‍ය හතරක්ද? දුක නම් වූ ආර්ය සත්‍ය කියා දෙනවා. දේශනා කරනවා. පණවනවා. පිහිටුවනවා. විවරණය කරනවා. බෙද බෙදා දක්වනවා. ඉස්මතු කොට දක්වනවා. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය කියා දෙනවා. දේශනා කරනවා. පණවනවා. පිහිටුවනවා. විවරණය කරනවා බෙද බෙදා දක්වනවා ඉස්මතු කොට දක්වනවා දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය කියා දෙනවා දේශනා කරනවා පනවනවා පිහිටුවනවා විවරණය කරනවා බෙද බෙදා දක්වනවා ඉස්මතු කොට දක්වනවා දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යය කියා දෙනවා දේශනා කරනවා පණවනවා පිහිටුවනවා විවරණය කරනවා බෙද බෙදා දක්වනවා ඉස්මතු කොට දක්වනවා මේ ලෝකයේ කාටවත් ඒක විස්තර කරනකොට වළක්වන්න බෑ හඳුනා ගන්න සැබෑම ශ්‍රාවකයා බලන්න මේ ශ්‍රාවකයයි ශාස්ත්‍රෝන් වහන්සේයි සම වෙලා යන ආකාරය දැන් කිසිම රහතන් වහන්සේ නමක් මා දැකලා නැහැ මේ දේශනාවලදී Tamanව හුවා දක්වනවා ඒ කියන්නේ මට තමයි මේක අවබෝධ වුණේ කියලා කතාවක් නැහැ හැම තැනම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ වචනයම උපුටා දක්වනවා. බුදුරජාණන් වහන්සේගේ වචනේ උපුටා දක්වන්නේ නැතුව Tamanගේ දෙයක් උපුටා දක්වනවා නම් එතන අවබෝධයක් තියනවා කියන කාරණය පිළිගන්න අමාරුයි. බලන්න හොඳ උදාහරණයක් තියෙනවා. උත්තර කියන රහතන් වහන්සේ සක්‍ර දෙවියා සමග ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා. ධර්ම සාකච්ඡාව අවසානයේදී ඒකෙන් සතුටු වෙච්ච සක්‍ර දෙවියා උත්තර රහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි හරි අගෙයිනේ විස්තරේ ඔබ වහන්සේට මේක ඔබ වහන්සේ තුලින්ම අවබෝධ වුණාද? සක්‍ර දෙවියෝ ඇවිල්ලා වර්තමානයේ අපේ කෙනෙක්ගෙන් ඇහුවනම් මක් වෙයිද? සක්තිවිඳුනි මේවා මම පොත්වලින් අරන් නෙවෙයි කියන්නේ. මේවා මම අවබෝධයෙන්මයි කියන්නේ. මම පොත් බලාගෙන කියන જાතිය කෙනෙක් නෙවෙයි කියයි. මේ දහම අයිති කාටද? බලන්න මේකේ වෙනස. එතකොට කියනවා සත් දෙවිඳුනි මේ ලෝකයේ යම්තාක් සුභාෂිත වචන ඇද්ද? ඒවා සියල්ලම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචන. අපි කරන්නේ ඒවා උපුටා දක්වලා කීම විතරයි. අන්න බලන්න රහතන් වහන්සේගේ ප්‍රකාශ අපි කරන්නේ ඒවා උපුටා දක්ව දක්වා කියන එක විතරයි කිව්වා. තව උදාහරණයකුත් කිව්වා. රජතුමනි ඒක හරියට ඈත තියෙන ධාන්‍ය ගොඩකින් තම තමන්ගේ ප්‍රමාණයට භාජන අරගෙන ගිහින් ධාන්‍ය අරගෙන එනවා වගේ කියලා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ යම් තාක් සුභාෂිත වචන ඇද්ද. ඒවා ඔක්කොම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන්නේ ඒවා උපුටා දක්වන එක. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරන්නේ බුද්ධ දේශනාවම කතා කරන එක. බුද්ධ දේශනාව තමයි හෙලිදරව් කරන්නේ. බුද්ධ දේශනාවම තමයි ලෝකයට දෙන්නේ. මොකක්ද මේ දුක කියන්නේ? දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් කරන්නේ ඒ දේනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරන්න, පනවන්න, පිහිටුවන්න, විවරණය කරන්න, බෙදා දක්වන්න, ඉස්මතු කරන්න දක්ෂයිනේ. ඉතින් උන්වහන්සේ විස්තර කරනවා මෙන්න මෙහෙම. කතමංචාවුසෝ දුක්ඛං අරිය සත්‍යං ආයුෂ්මතුනි දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය නම් කුමක්ද ජාතිපි දුක්ඛා. ඉපදීම දුකයි. ජරාපි දුක්ඛා. ජරාවට පත්වීම දුකයි. මරණම්පි දුක්ඛං. මරණයට පත්වීම දුකයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාසාපි දුක්ඛා. ශෝක වැළපීම් දුක් දොම්නස් උපායාස දුකයි. යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කැමැති දේ නොලැබීම දුකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කීවොත් පංච උපාදානස්කන්ධයම දුකයි ඉපදීම ගැන විවරණය මෙන්න ආයුෂ්මතුනි මොකක්ද මේ ඉපදීම කියන්නේ සැරියුත් හාමුදුරුව විස්තර කරනවා බුදුරජාණන් වහන්සේගෙන් අසා දරාගෙන ඉන්න ආකාරයට. යා තේසන් තේසන් සත්තානං තම්හි තම්හි සත්ත නිකායා. ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ ලෝක තුල ಜಾති යම් ඉපදීමක් වේද සංජාති මනාකොට ඉපදීමක් වේද ඔක්කන්ති මෞකුසක බැස ගැනීමක් ඇද්ද? අභිනිබ්බන්ති විශේෂ ඉපදීමක් ඇද්ද? කන්දා නම් පාතු භාවෝ පංච උපාදානස්කන්ධයේ පහළවීමක් ඇද්ද? ආයතනානං පටිලාභෝ ඇස කන නාසය දිව කය මනස යන ආයතනයන්ගේ ලැබීමක් ඇත. අයං උච්චතාවුසෝ ජාති ආයුෂ්මතුනි ඉපදීම කියන්නේ ඕකයි. රහතුන්ද ඉක්මවා යන අපේ කාලේ අය. ඉතින් ඔయిత වඩා අපට විවරණය කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ඉක්මවා යන්න අපි කල්පනා කළොත් අපිටමයි වරදින්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදී ප්‍රඥාවෙන් අග්‍ර රහතුන් ඉක්මවා යන්න ගියොත් අපි අමාරුවේ වැටෙනවා මිසක් වෙන එකක් වෙන්නේ නැහැ. කතමාචෞසෝ ජරා මොකක්ද ජරාව කියන්නේ? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායවල ජරා ජරාවට පත්වීමක් ඇත්ද? ජීරණතා දිරා යන බවක් ඇත්ද? කණ්ඩිච්ඡං දත් ආදිය කැඩී යාමක් ඇද්ද? පාලිච්ඡං කෙස් රැවුල් ආදිය පැසී ඉදී යාමක් ඇද්ද? වලිත්තචතා හමේ රැලි වැටීමක් ඇද්ද? ආයුනෝ සංහානි ආයුෂයන්ගේ ගෙවී යාමක් ඇද්ද? ඉන්ද්‍රියානං පරිපාකෝ ඇස් කන් ආදී ඉන්ද්‍රියයන් මෝරා යාමක් ඇද්ද? ඕක තමයි ජරාවට පත්වීම. දැන් මේවා අපිට තේරෙන්නේ නැද්ද? බලන්න මේ තේරෙන එකක්නේ දේශනා කරන්නේ. ප්‍රහේලිකා නෙවෙයිනේ. මොහොතක් මොහොතක් පාසා මැරෙනවලු. කතමංචාවුසෝ මරණං. මොකක්ද ආයුෂ්මතුනි මරණය කියන්නේ? ඒ ඒ සත්වයන්ගේ සත්ව ලෝකවලින් මිනිසුන්ගේ නම් මිනිස් ලෝකේ සතුන්ගේ නම් ඒ තිරිසන් අපායේ. චුති චුත වීම චවනතා චුතවන බවක් ඇත්ත. බේදෝ බිඳී යාමක් ඇත්ත. අන්තරාදානං අතුරුදහන් වීමක් ඇද්ද මච්චු මරණං මරණයට පත්වීමක් ඇද්ද කාල කිරියා කලුරිය කිරීමක් ඇත. කන්දානං බේදෝ පංච උපාදාන ස්කන්ධයේ බිඳී යාමක් ඇත. කලේබ රස්ස නික්කේපෝ මෘත ශරීරය බහා තැබීමක් වේද. ජීවිතින්ද්‍රියස්සු පච්චේදෝ ජීවිතය නම් වූ ඉන්ද්‍රිය සිඳී යාමක් ඇද්ද? මේකයි මරණය. මරණය කියන්නේ මේකයි කියලා බුද්ධ දේශනාවල පැහැදිලිව තියෙද්දි අපිට මේ මොහොතක් මොහොතක් පාසා මැරෙන කතාවල් කියන්න බෑ. ඇයි මරණය විස්තර කරලා තියෙන්නේ මේ විදිහටනේ. දැන් අපිට තියෙන්න ඕනේ ශ්‍රද්ධාවක්. මොකද අපිට හිතෙන හිතෙන දේවල් දාන්න නෙමෙයි අපිට ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ බුද්ධ වචනය ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න. කල්ප ගණන් ගෙවා ඇවිත් මේ සංසාරේ මොකද හේතුව ඒ බුදුරජාණන් වහන්සේ ওই දේශනාව ওই ධම්මචක්ක ප්‍රවර්තනය පිණිස ධම්සක පැවැත්වීම පිණිස උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පිරුවා. ඒ විදිහට පෙරම් පුරාගෙන ඇවිල්ලා දේශනා කරපු ධර්මය අපේ මති මතාන්තර වලින් වෙනස් කළොත් අපි කොහේ යයිද? ආයේ සදහටම බුදුවරුන්ගේ ධර්මය නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලංකාවේ බොහෝ දෙනෙක් ඒ ඉරණම හදාගෙන තියෙන්නේ. ලෝකයේ බොහෝ බෞද්ධයෝ ඒක කරගෙන තියෙන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒ වචනවල අර්ථය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේලා මේ දේශනාව කරන්නේ. ආයේ අපට මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500ක් ගියාට පස්සේ අලුතින් අර්ථ ගන්න එකක් මේකේ නෑ. ලොවම වෙලාගත් ශෝකයද මේ ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ශෝකය විස්තර කරනවා යෝකෝ ආවුසෝ අඤ්‍යතරඤ්‍ය තරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍ය තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස ආයුෂ්මතුනි යම් යම් කරදර කම්කටොළු වලට භාජනය වුණහම යම් යම් දුක්ඛිත දේවල් වලට මුහුණ දෙන්න වුනහම ඇතිවන සෝකෝ ශෝකයක් ඇද්ද? සෝචනා ශෝක කිරීමක් ඇද්ද? සෝචිතත්තං ශෝක කරන බවක් ඇද්ද? අන්තෝ සෝකෝ ඇතුලාන්තයෙන් එන ශෝකයක් ඇද්ද? අන්තෝ පරිසෝකෝ ඇතුලාන්තයෙන් වෙලාගත් ශෝකයක් ඇද්ද? ඒක තමයි ශෝකය. දුක් දුම්නස් සහ සුසුම් හෙලීම. මේ ඔක්කොම විස්තර කරන්නේ මොකක් ගැනද? දුක ගැනයි. ඊළඟට විස්තර කරන්නේ පරිදේව. පරිදේව කියන්නේ වැළපීම. නොයෙක් කාම් කටළු විපත්වලට භාජනය වෙලා නොයෙක් විපත්වලට මූණ දීලා ඇතිවන වැළපීමක් ඇද්ද? ආදේවෝ පරිදේවෝ නම් ගොත් කිය කියා වැළපීමක් ඇත්ද? වැළපෙන බවක් ඇත්ද? නොඑක ආකාරයෙන් කෑකෝ ගසමින් වැළපෙන බවක් ඇත්ද? අපි දැකලා තියෙනවා එහෙම ශෝකය ඇති වුණාට පස්සේ මේක උහුල ගන්න බැරිව ඊට පස්සේ ඒක වැළපීම බවට පත් වෙනවා. ඊට පස්සේ පපුවට ගගහ අඬනවා. සමහර දිවි නසා ගන්නවා. ශෝකේ වැඩි වෙලා. වැළපිලා කෑම නොකා ඉන්නවා. කෑම කන්න බැරිව යනවා. ඇඟපත පණ නැතිව යනවා. මේ ඔක්කොම අයිති දුකට. ඊළඟට දුක විස්තර කරනවා. දුක්ඛ දෝමනස්සං කියන දුක. දුක කියන්නේ කායිකං දුක්ඛං කායිකං අසාතං කාය සම්පස්සජං දුක්ඛං අසාතං වේදිතං කායික දුක ඉවසගන්න බැරි දුක කායික වශයෙන් ඇතිවන කය ස්පර්ශයෙන් උපදින්නා වූ දුක. අමිහිරි විඳව විඳව ඉන්න දුක. මේවා ලැබෙන්නේ නැද්ද? මේවා ලැබෙනවා. ඒවත් අයිති වෙන්නේ දුකට. ඊළඟට දෝමනස්ස. දොම්නස කියන්නේ මානසික දුක. චේතසිකං දුක්ඛං අසහතං මනෝ සම්පස්සජං දුක්ඛං අසහතං වේදිතං එතකොට සිතේ හටගන්නා දුක, මනසේ ස්පර්ශයෙන් හටගන්නා දුක. ඉතින් කල්පනා කර කර දුක් වෙනවනේ. ඒක මොකක්ද? දෝමනස්ස. මනසින් දුක් වෙවි ඉන්න එක දෝමනස්ස. උපායාස කියන්නේ ඊළඟ එක. සුසුම් හෙලීම, නොයෙක් කරදර, කම්කටොළු වලට භාජනය වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නවා. එහෙම වෙන්නේ නැද්ද? ජීවිතයේ වෙනවා. Tamanටවත් හිතාගන්න බෑ. Tamanට මොකක්ද මේ උනේ කියලා. හිතාගන්න බෑ. ඔහි බලාගෙන ඉඳලා කල්පනා කර කර ඉඳලා සුසුම් හෙලනවා. සමහරු මහන්සි ගන්නවා යාව හදන්න. අනේ මම ආයේ උපදින්නේ නැත්නම් ඊළඟ එක තමයි යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං යමක් කැමති වෙයිද? එය නොලැබීමේ දුක. දැන් මෙතන යමක් කැමති වේද? යමක් කියලා කිව්වේ ජාති ජරා මරණ ආදී මිසක් මේ ඇඳ පුටු මේස නෙවෙයි. දැන් ඔන්න වාහනයක් කැමති. දැන් වාහනයක් හම්බ වුණා. හිතුවටත් වඩා හොඳ එකක්. එතකොට දුක ඉවරනේ. එහෙනම් ඒක නෙවෙයි මේ කියන්නේ. යමක් කැමතිද කැමැති දේ නොලැබීමේ දුක කිව්වාම මේක තේරෙන්නේ නැහැ. ඒක අර්ථය ගන්නෙ නැහැ. එහෙනම් ඒ දුක తాවකාලික දුකක්. ඒ දුක නැතුව යනවනේ දේ ලැබුණාම මෙතන කියන්නේ ඒක නෙවෙයි. මෙතන කියන්නේ කොහොමද? ජාති ධම්මානං ආවුසෝ සත්තානං එවං ඉච්ඡා උපජ්ජති ඉපදීම උරුම කරගත් සත්වයාට මෙවන් අදහසක් ආශාවක් උපදිනවා. අහෝ වතමයන්න ಜಾති ධම්මං අස්සාම අනේ මාව නම් ආයේ උපදින්න එපා. මම නම් අපායේ උපදින්න එපා. නිරය උපදින්න එපා. තිරිසන් යෝනිය උපදින්න එපා. පුළුවන්ද? නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඒක ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ. ආයෙ උපදින්න එපා කියන කාරණය අන්න යමක් කැමතිද අන්නය නොලැබීමේ දුක. ඊළඟට ජරා ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. ජරාව උරුම කරගත්, වයසට යාම උරුම කරගත්, ඇස් පෙනීම, කන් ඇසීම නැතිවීම, ඇඟ රැලි වැටීම, කෙස් රැවුල් ඉදීම, දත් ගැලවී යාම දත් කැඩීම උරුම කරගත්තු සත්වයා මේක මෙහෙම වෙන්න එපා කියලා එයා පතනවා. පැතුවට එයාට ඒක ලබන්න බෑ. මම දැකලා තියෙනවා ඇස් නොපෙනෙන අය අඬනවා ඇස් නොපෙනීම නිසා. කන් ඇහෙන්නේ නැති අය ශෝක කරනවා. ඇඟපත පණ නැතිව වයසට ගිය අය ශෝක කරනවා. ඒ මොකද එහෙම වෙන්නේ? එයා දන්නේ නෑ මේ තියෙන්නේ යමක් කැමතිද එය නොලැබීමේ දුකයි කියලා. ව්‍යාධි ධම්මානං ආවුසෝ සත්තානං ඒවං ඉච්ඡා උප්පජ්ජති. රෝග පීඩාවලට භාජනය වෙන ස්වභාවයෙන් යුතු සත්වයා මෙවැනි අදහසක් ඇති වෙනවා. මේ රෝග පීඩා නම් අපට එන්න එපා. මෙන්න මේ අනවබෝධය. දැන් මේක දුක ගැන අවබෝධයක් නැතිකමනේ. ප්‍රාර්ථනාවෙන් සුවවන පිළිකා. දැන් මම හොඳට දැකලා තියෙනවා පිළිකා රෝහල ගාව ඉන්නවා. අන්‍යාගමික කණ්ඩායම් ගිහිල්ලා සුදු ඇඳගෙන ඉන්නවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා ඉන්න බෞද්ධ ජනතාවගෙන් ගොඩක් මේ ආර්ය සත්‍ය හතර දන්නේ නැති අය. දැන් මේ රෝගයක් හටගත්තාම යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං කියන කාරණය එයා දන්නවනම් එයා බෙහෙත් කරනවා තමයි ඒත් එයා දන්නවා මේක ප්‍රාර්ථනාවකින් ලබන්න බැරි බව. එතෙන්ට ගිහිල්ලා මිනිස්සු අඬ අඬා කතා වෙනකොට සුදු ඇඳගත්තු මිත්‍යා දෘෂ්ටික කාන්තාවෝ ටික මොකද කරන්නේ? හොයන්න බෑ. උපාසක අම්මලා වගේ ගිහිල්ලා ඉන්න එතන. අනේ අපොයි එහෙම වුණාද බය වෙන්න එපා. අපි සනීප කරලා දෙනවා. මම පිළිකාවක් හැදිලා හිටපු කෙනෙක්. මම සනීප වුණා. මම යාඥා කරලා සනීප වුණා. ඊට පස්සේ තමයි මම මේ දේව සේවයට ආවේ. ඔයාටත් මේක කරන්න පුළුවන්. දැන් මොකක්ද මේ වහන්නේ? දුකයි වහන්නේ. යථාර්ථය අවබෝධ වෙන්න ඉඩ නොදී. සත්‍යයට ඉඩ දෙන්න. අපි ගත්තොත් ජීවිතයේ කාටවත් බෑනේ නොමැරී ජීවත් වෙන්න. මැරෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ යථාර්ථය දකින්න එක වහලා බලාපොරොත්තුවක් දෙනවා ඒක ප්‍රාර්ථනාවකින් ලබන්න පුළුවන් කියලා. ඔන්න දැන් යාඥා කරන්න අරිනවා. යාඥා කරනවා දැන්. ඊට පස්සේ එන්න එන්නම ලෙඩේ වැඩි. ඊට පස්සේ කියනවා අනේ හරි ගියේ නෑනේ කියලා. හරි ගියේ නැත්තේ මොකක්වත් නෙවෙයි. තවම බැරි වුණා හරි විදිහට යාඥා කරන්න. එහෙමනම් මොකද ඒකට කරන්න ඕනේ? ඔයා තාම හිත දෙබිඩි. ඔයා දෙකක් හිතේ තියාගෙන ඉන්නේ. ඔයා කලින් ආගමත් හිතේ තියාගෙන මේක කරන්න හදන්නේ. gedara බුදු පිළිම තියනවා නේද? ඕක පොළවේ ගහන්න. අර මෝඩ නෝනා මොකද කරන්නේ? ඒකත් පොළවේ ගහලා, ලෙඩ වෙලා, මැරිලා නිරයේ යනවා. නැත්නම් තිරිසන් යෝනිය තමයි නවතින්නේ. මොකද ඒකට හේතුව බෞද්ධ වෙලා හිටියට ආර්ය සත්‍ය හතරවත් දන්නේ නැහැ විස්තර වශයෙන්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන එක තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ රහතන් වහන්සේලා තෝරපු හැටි දන්නේ නැහැ. තිසරණය අත් නොහැරිය අපේ අය. දැන් බලන්න අර අසවේදුලා ඇවිල්ලා පොඩි ළමයි උඩ විසි කරලා කඩුව අල්ලද්දී අපේ අම්මලා ආගම වෙනස් කළාද? ඒක ලෝක ධර්මයක් හැටියට හඳුනාගෙන හිටියා. තිසරණය අත්හැරියේ නෑ. දැන් මේ ළමයි ඉස්කෝලේ දාන්නත් මේ බෞද්ධ වේශයෙන් ඉන්න මේ මෝඩ දෙමව්පියෝ තිසරණේ අතහරිනවා. හිතාගෙන ඉන්නේ ළමයි ඉස්කෝලේ දැම්මම අජරාමර වෙනවා කියලා. එතකොට බලන්න කොච්චර අන්ධ වෙච්ච ජනතාවක්ද කියලා. ඔබට මතකද මම මුලින්ම කිව්වා කරුවලේ යන මිනිසුන්ට එළිය පහල කරගන්නා තුරු කරුවලේ අමුත්තක් නැහැ කියලා. එයා කියයි කොයි ආගමත් එකයි කියලා. ආර්ය සත්‍ය දකින්නේ නැහැ. ආර්ය සත්‍ය දකින්නේ කොහොමද? ව්‍යාංජනවල දාපු හැඳි වගේනේ. ආර්ය සත්‍ය දකින්න නම් දිවක් වෙන්න ඕනේ. බාරහාර වෙලා මේවා විසඳන්න පුළුවන්ද? ශෝක වැළපීම් දුක් දුම්නස් උරුම කරගත් සත්වයන් හට මෙවැනි අදහසක් ඇති වෙනවා. අනේ අපිට ශෝක වැළපීම් දුක් දුම්නස් නම් එන්න එපා. නමුත් ඒක නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං. ඒක යාඥා කරලා ලබන්න බෑ කියනවා. ප්‍රාර්ථනා කරලා ලබන්න බෑ කියනවා. පතලා ලබන්න බෑ කියනවා. බාරහාර වෙලා ලබන්න බෑ කියනවා. රූපෙට රූපේ තහඩු කෑලි වලින් හදලා ලබන්න බෑ කියනවා. පොල් පැලවලට බෑ, හරක් පැටවුන්ට බෑ මේක කරන්න. කුරුල්ලෝ නිදහස් කරලා, කුකුල් පැටවුන් නිදහස් කරලා කරන්න බෑ. එතකොට මේක ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කරන්න ඕනේ. එතකොට ඒක අවබෝධ කිරීමෙන් තමයි තේරුම් ගන්නේ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල කොයි තරම් ලස්සනට විස්තර වෙනවද කියලා ජීවිතේ යථාර්ථය හරියටම කියනවා නම් මෙන්න මේකයි දුක කතමාචාවුසෝ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ආයුෂ්මතුනි සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයම දුකයි මොකක්ද මේ පංච උපාදානස්කන්ධ දුක? ඒ තමයි රූපය නම් වූ උපාදානස්කන්ධය. විඳීම නම් වූ උපාදානස්කන්ධය. හඳුනා ගැනීම නම් වූ උපාදානස්කන්ධය. චේතනා නම් වූ උපාදානස්කන්ධය. විඥාණය නම් වූ උපාදානස්කන්ධය. දැන් ඔය දුක මේකයි කියලා ඉස්සෙල්ලාම ලෝකයට ප්‍රකාශ කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දුක මේකයි කියලා යම් සත්‍යයක් හෙළිදරව් කළාද? අද වෙනකොටත් දුක ඒකම නෙමෙයිද? අදත් ඒකම තමයි දුක. බලන්න මේ සත්‍යය මේ ආරි සත්‍ය කොච්චර සනාතන සත්‍යයක්ද? දුක හැදෙන හැටි කතමංචාවුසෝ දුක්ඛ සමුදයං ආයුෂ්මතුනි මේ දුකේ හට ගැනීම සමුදය කියන්නේ මොකක්ද යායන් තණ්හා මේ තණ්හාව මේ තණ්හාවේ ස්වභාවය පෝනෝ භවිකා පුනර්භවය ඇති කරලා දෙනවා ආයමත් භවයක් ඇති කරලා දෙනවා ආයමත් භවයක් ඇති වෙච්චාම මොකක්ද ඇති වෙන්නේ භව පච්චයා ජාති ඉපදෙනවා. තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ. එහෙනම් තණ්හාවක් ඇති වෙනවා නම් භවය කරා යනවාමයි. නන්දි රාග සහගතා ආස්වාදයෙන් ඇලෙන්නා වූ తత్ర తత్రాభినందిని ඒ ඒ තැන සතුටින් පිළිගන්නවා. මිනිස් ලෝකෙට ආවද ඒ තියෙන දේවල් එයා සතුටින් පිළිගන්නවා. සතෙක් සර්පයෙක් වුණාද ඒ දේවල් සතුටින් පිළිගන්නවා. නිරයේ ගියාද එහි තියෙන දේවල් සතුටින් පිළිගන්නවා. යන යන තැන සතුටින් පිළිගන්නවා. ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් ඇද්ද එයයි. අනේ මෙහෙම තණ්හාවක්. මොකක්ද ඒ තණ්හාව? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් කාම තණ්හාව වගේ එකක් නම් අපිට කිව්වම තේරුම් ගන්න පුළුවන්. භව තණ්හාව හොඳට තෝරලා දුන්නොත් තමයි ඒකත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අපිට මෙහෙම තණ්හාවක් තියෙනවා කියලා තේරෙන්නේ. විභව තණ්හාව හොයන්නම බෑ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයි තරම් අංග සම්පූර්ණද? මෙවැනි තණ්හා තුනක් අපේ ජීවිතවල තියෙනවා කියලා උන්වහන්සේ හොයාගත්තනේ දුකේ හට ගැනීම හැටියට. ඒ කියන්නේ අපිට නොපවතින තියෙන ආශාවකුත් ආයේ උපතක් කරා යන්න හේතු වෙනවා. ඒ නොපවතින තියෙන ආශාව මුල් කරගෙන තමයි අරූප ධාන වඩලා අසඤ්ඤ සත්ව ලෝකවල උපදිනවා. එතකොට අපිට පේනවා දැන් ඒ තණ්හාව ප්‍රහාණය නොවි නිවන අවබෝධ වෙන්නේ නැහැ. ඒකයි මේකේ වටින්නේ. කෙනෙකුට කියන්න බෑ නිවන් අවබෝධ කරන්න තණ්හාව උපකාරී වෙනවා කියලා. ඇයි ඒ? තණ්හාව ප්‍රහාණය වෙන්න ඕනේ නිවන් අවබෝධ කරන්න නම්. එතකොට කාම තණ්හාවත් ප්‍රහාණය වෙන්න ඕනේ. භව තණ්හාවත් ප්‍රහාණය වෙන්න ඕනේ. විභව තණ්හාවත් ප්‍රහාණය වෙන්න ඕනේ. බලන්න එහෙම තණ්හාවක් බැලූ බැල්මට අප තුල තියනවද කියලා හොයන්න බෑ. දැන් සාමාන්‍යයෙන් භව තණ්හාව තිබුණට හොයන්න බෑ. අනේ මට නම් ආයේ ඉපදෙන්න ඕනේ නැහැ කියනවා. ආශාවක් නැtei කියනවා. ජපකලේ ලක්ෂයයි ඉපදීම ඉවරයි. මට හම්බ වෙලා තියෙනවා සාදුවරු ආයේ උපදින්නේ නැහැ කියලා. මට හම්බ වුණා එක සාදුවරයෙක්. එයා හරේ රාමා හරේ ක්‍රිෂ්ණා මන්ත්‍රය ජප කරලා ලක්ෂ වාරයක්. මට කිව්වා මන් දැන් හරි කියලා. ආයේ උපදින්නේ නෑ කිව්වා. මොකද හේතුව මන්තරය ජප කිරීම. දැන් එතකොට එයාට පේනවද තණ්හාව වැඩ කරන හැටි? ඒක නිසයි එයා ඒ දෘෂ්ටියට එන්නේ. සායි බාබා ළඟ උන්නු කෙනෙක් මට හම්බ වුණා. ආයේ උපදින්නේ නැහැ කියලා සායි බාබා කියලා. සායි බාබා ළඟට මෙයා ගිහිල්ලා ඔබට මොනවද ඕනි කියලා අහපුවාම මට උපත නැති කරගන්න ඕන කිව්වලු. ටිකක් වෙලා බලාගෙන ඉඳලා කිව්වලු දැන් හරි නිදහස් කියලා. ඊට පස්සේ මෙයා ඒ මතයෙම ඉන්නවා. පවුනේ මිනිස්සුන්ට මෙහෙම කරන එක. එතකොට අපි බුදුරජාණන් වහන්සේව අවබෝධ කරගන්න ඕනේ. ඔන්න ඔය ක්‍රමයට ආර්ය සත්‍ය තුලින් තමයි උන්වහන්සේව අවබෝධ කරගන්න තියෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ රටේ බෞද්ධයයි කියාගන්නා ජනතාව අතර සායිබාබා අදහන අය කොච්චර ඉන්නවද? පෘ탁ජන කෙනෙක්ව අදහනවා. අරහං ආදී ගුණයන්ගෙන් යුතු ශාස්ත්‍රූන් වහන්සේව අතහැරලා. නැකත් කේන්දර පස්සේ යන කී ලක්ෂයක් ඉන්නවද? අරහං ආදී සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය අතහැරලා යොය යන්නේ. අඳුරෙන් අඳුරට එතකොට අපිට පේන්නේ මොකක්ද? ඉන්නේ කරවලේ ආලෝකය උපදවාගෙන නෙවෙයි. ඉතින් මේ ත්‍රිවිධ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුන තමයි අර කලින් කියපු දුක හදලා දෙන්නේ. කොච්චර ලස්සනද? එහෙමනම් මේ දුක දේව මෙවිල්ලක් නෙවෙයි. දුක කියන්නේ මිනිසියෙකුගේ නිර්මාණයකුත් නෙවෙයි. මේ දුක හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් දෙයක්ුත් නෙවෙයි. දුක කියන්නේ දැන් කියපු කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා තුන නිසා හටගත්ත දෙයක්. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. තණ්හාවේ නැතිවීම සහ දුකෙහි අවසානය. ආයුෂ්මතුනි මේ දුක නැතිවීම කියන්නේ අර කියන ලද ත්‍රිවිධ තෘෂ්ණාවම. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුත්ති අනාලයෝ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තුනෙන්ම ඉතිරි නැතිව නොඇල්මෙන් නිරුද්ධ වීමයි චාගෝ අතහැරීමයි පටිනිසග්ගෝ දුරින්ම දුරු කිරීමයි මුත්‍ති ඒ ත්‍රිවිධ තෘෂ්ණාවෙන් මිදීමයි. අනාලයෝ ආල රහිත වීමයි. බලන්න කොච්චර පැහැදිලිද කියලා. එතකොට අපිට තියෙන්න ඕනේ ශ්‍රද්ධාවක්. මේක සත්‍යයක් කියලා පිළිගන්න. මේක ආර්ය සත්‍ය කියලා පිළිගන්න. සත්‍ය ඥාණයට එන්න ඕනේ. මෙන්න ඔබ පිය නැගිය යුතු ඒ සොඳුරු මාවත. කතමං චාවුසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. ආයුෂ්මතුනි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය anu කුමක්ද? අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මොකක්ද ඒ මාර්ගය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට දැන් මේ ආර්ය සත්‍ය හතර ගැන තමයි අපිට ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ. මේවා ඒකාන්තයෙන්ම සත්‍යයි කියලා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. මිසදිටු බවෙන් එළියට යංකෝ ආවුසෝ දුක්ඛේ ඥානං ආයුෂ්මතුනි දුක කියලා කියන්නේ මෙන්න මේකයි කියලා ඒ ගැන අවබෝධයක් තියෙනවා. දුක්ඛේ ඥාණය. දුක්ඛ සමුදය ඥානං දුක හටගන්නේ මෙන්න මේ වාගෙන් කියලා ඥානයක් තියෙනවා. දුක්ඛ සමුදය ගැන. දුක්ඛ නිරෝධේ ඥානං දුක නැතිවීම ගැන දුක නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා මේකයි දුක්ඛ නිරෝධය කියලා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං දුක නැතිවීමේ මාර්ගය වනාහි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා අවබෝධයක් තියෙනවා. ඒක තමයි සම්මා දිට්ඨිය. බලන්න කොයිතරම් පැහැදිලිව බුද්ධ දේශනාවල සඳහන් වෙනවද අපට අපේ ජීවිතය ගැන අවබෝධ කරගන්න ඕනි දේවල් ගැන? ඉතින් මේ ශ්‍රද්ධාවට එන්නේ එපැයි අපි ඉස්සෙල්ලාම. එතකොට තමයි බුදුරජාණන් වහන්සේව ශ්‍රී සද්ධර්මය ආර්ය මහා සංඝරත්නය සරණ යනවා කියන්නේ. මේ තිසරණය ගැන හරියටම අවබෝධයක් තිබුණා නම් මරණින් මත්තේ සුගතිය යනවා. ඒතං කෝ සරණං ඒක තමයි බය රහිත තැන. ඒතන් සරණ මුත්තමං ඒ සරණ තමයි උතුම්ම සරණ ඒතන් සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති ඒ සරණට පැමිණිලා තමයි සියලු දුකින් නිදහස් වෙන්නේ ලෝකයෙන් එතරට යාමේ අදහසක් තියෙන්න ඕනේ ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා සම්මා සංකප්ප. සම්මා සංකප්ප වලට අයිති වෙන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. දැන් බලන්න සම්මා දිට්ඨියත් සමග ඇති වෙන දේ සම්මා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප කියන්නේ මේ ලෝකයෙන් නිදහස් වීමේ අදහස මෙයාගේ සිතේ වැඩ කරනවා. හරියට ආර්ය සත්‍ය ඇහුණා නම් දුකින් නිදහස් වීම මෙයාගේ හිතේ වැඩ කරන්නේ නැද්ද? ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව ආදී දුක හැටියට ආර්ය සත්‍යයක් හැටියට එයා දැක්කනම් අනේ මේකෙන් මට නිදහස් වෙන්න ඕනේ. කියන අදහස හිතේ වැඩ කරන්නේ නැද්ද? අන්න ඒ නෙක්ඛම්ම සංකප්පයට එයා එනවා. අව්‍යාපාද සංකප්පය කියන්නේ ව්‍යාපාද රහිත බව. ඒ කියන්නේ මෛත්‍රියට එයා එනවා. අවිහිංසා සංකප්පය කියන්නේ හිංසාවෙන් තොර බව. එයා කරුණාවට එනවා. ඔන්න බලන්න මෛත්‍රී කරුණා ගුණයන්ගෙන් යුතුව තමයි එයා ලෝකයෙන් නිදහස් වීමේ කල්පනාවට එන්නේ. හඬවන්නේ නෑ, රිදවන්නේ නෑ. එයාට බෑ පලිගන්න, බද්ද වෛර කරන්න, එකට එක කරන්න, ඊර්ෂ්‍යා කරන්න, කුඩු කේඩුකම් කරන්න, අනුන් නැසේවා වෙනසේවා කියන අදහසින් ඉන්න. Taman සිතාගෙන සිටි දේ ඉෂ්ට උනේ නැත්නම් පස්සෙන් පන්නගෙන ගිහින් පලි ගන්න. එයාට ඒව කරන්න බෑ. ඒව කරන්නේ ආර්ය සත්‍ය අවබෝධයට ආවේ නැති කෙනා තමයි. එයා විනාශ කරන්න හදනවා. එයාට නොලැබෙන දේ. ආර්ය සත්‍යයට ආව කෙනා නෙක්කම්ම සංකල්පයට එනවා. අව්‍යාපාද සංකල්පයට එනවා. අවිහිංසා සංකල්පයට එනවා. ඊළඟට සම්මා වාචා. එයා තුල තියෙනවා සම්මා වාචා. එයා බොරු කීමෙන් වළකිනවා. ඊළඟට කේලාම් කීමෙන් වළකිනවා. අතන අහගෙන ඉඳලා මෙතන කියලා බිඳවන්නේ නැහැ. මෙතන තියෙන දේ අහගෙන ගිහිල්ලා අතන කියලා බිඳවන්නේ නැහැ. කේලාම් කීමෙන් වළකිනවා. ඊළඟට පරුෂ වචන පරුෂ වචන කීමෙනුත් වලකිනවා. ධර්මයේ හැසිරෙන කෙනා හිස් වචන තේරුමක් නැති කතා වලින් වලකිනවා. කයත් පිරිසිදු කරගන්න. ඊළඟට සම්මා කම්මන්ත. ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයා අතින් මිනිස් කලලයක්වත් විනාශ වෙන්නේ නැහැ. මනුෂ්‍ය ඝාතනයක් කරන්නේ නැහැ. සොරකමින් වළකිනවා. අනාචාරයේ හැසිරීමෙනුත් වළකිනවා. සරුසාර පොළව මත වැඩෙන සරු පැලය ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සම්බුදු රජාණන් වහන්සේ නමක් නොවන කෙනෙක් දේශනා කරන දෙය ලෝකයට ලැබුණාම ඒක කරමැටි සහිත નિසරු පසක් වගේ දෙයක් කියලා. සම්බුදු නොවන කෙනෙක් දේශනා කළ දෙයක් තුලින් ඒක භක්තියෙන් අනුගමනය කරලා ප්‍රතිඵල ලබන්න යනවනම් ඒක කුණු වෙච්ච බීජයක් වගේ දෙයක් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්බුදුවරයෙක් තමන් විසින් ලෝකයට අවබෝධ කරලා දේශනා කරන ධර්මයේ තුල පිහිටියාම සාරවත් පොලවක් වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාරවත් පොලවක් වගේ. ඒ ධර්මය අනුගමනය කරන්න ඕනේ කියලා කෙනෙක් ශ්‍රද්ධාවට පැමිණුණා නම් ධම්මානුධම්ම පටිපදාවේ යෙදෙනවා නම් සරු බීජයක් වගේ. ඊළඟට සම්මා ආජීවය කියන්නේ මිත්‍යා ආජීවයෙන් වෙන්වීම. ආර්ය ශ්‍රාවකයා මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳාම අවි ආයුධ වෙළඳාම වසවිස වෙළඳාම මස් පිණිස සතුන් වෙළඳාම මස් වෙළඳාම වහල් වෙළඳාම තරාදියෙන් මිනුමෙන් කරන වංචා ඒ සියලු දෙයින් වෙන් වෙලා වාසය කරනවා ආර්ය ශ්‍රාවකයා සම්මා ආජීවයෙන් යුතුව වාසය කරනවා අකුසල් දුරලා කුසල් වඩන්නට වීරිය ගනුමැන. ඊළඟට සම්මා වායාම. දැන් අකුසල් ගැන ධර්මය තුලින් ඉගෙන ගන්නවා. මේවා තමයි කුසල්, මේවා තමයි අකුසල් කියලා විස්තර වශයෙන්. දැන් Taman තුල අකුසල් තියනවාද කියලා බලනවා. බැලින්නම් ඒ අකුසල් නැහැ. එහෙනම් ඒවා නූපන්න අකුසල්ද උපන්න අකුසල්ද? ධර්මයෙන් විස්තර කෙරෙනවා භයානක අකුසල්. බලනකොට තමා තුල ඒ අකුසල් නැහැ. එහෙනම් එයා ඒ අකුසල් නූපදවන්න කැමති. ඊළඟට ඒ අකුසල් කිසි දවසක හට නොගැනීම පිණිස උත්සාහ කරනවා. වීරිය කරනවා. සිත පිහිටුවා ගන්නවා. නූපන්න අකුසල් නූපද වීමට. ධර්මයේ තුල විස්තර කරනවා තව අකුසල්. දැන් මෙයා බලනවා Taman තුල මේවා තියෙනවද කියලා. බලද්දි පේනවා Tamanට ඒ අකුසල් තියෙනවා. එතකොට මොකද කරන්නේ? ඒ අකුසල් නැතිවීමට කැමැත්ත ඇති කරගන්නවා. එයා කැමති ඒක තියාගන්න නෙවෙයි. ඒක නැති කරගන්න. ඒ සඳහා වෑයම් කරනවා, උත්සාහ කරනවා, වීරිය කරනවා. ඊළඟට ධර්මයෙන් පෙන්වා දෙනවා නූපන් කුසල්. දැන් බලනවා Taman තුල ධර්මයෙන් පෙන්වන කුසල් තියනවද කියලා. බැලුවහම ඒ කුසල් තාම නැහැ. දැන් එයා නූපන් කුසල් උපදවා ගන්න ආසා කරනවා. ඒකට වීරිය කරනවා. බහුල වශයෙන් වීරිය කරනවා. සිත දැඩි කරගන්නවා. එතකොට උපන් කුසල් දැන් බලනවා ධර්මය තුලින් උපන් කුසල් පෙන්වා දෙනවා. තමන් උත්සාහ කරනකොට නූපන් කුසල් උපදිනවා. තමන් කල්පනා කරනවා දැන් මට මේ ඉපදුණු කුසල් ඉපදිලා තියෙන්නේ. මම මේ කුසල් වැඩි දියුණු කරගන්න ඕනේ කියලා. ඒව වැඩි දියුණු කරගන්න කැමැත්ත ඇති කරගන්නවා. දියුණු කරගන්නවා. අන්න ඒක තමයි සම්මා වායාම කියන්නේ. සිහි නුවණින් යුතුව සිත එකඟ කරගන්න. ඊළඟට සම්මා සති. සම්මා සති කියන්නේ ඇලීම් ගැටීම් වලින් තොරව කයේ යථා ස්වභාවය බලන්න පුරුදු වෙනවා. කායානුපස්සනාව. ඇලීම් ගැටීම් වලින් තොරව විඳීම් වල යථා ස්වභාවය බලන්න පුරුදු වෙනවා. වේදනානුපස්සනාව. ඇලීම් ගැටීම් වලින් තොරව සිතේ යථා ස්වභාවය බලන්න පුරුදු වෙනවා. චිත්තානුපස්සනාව. ඇලීම් ගැටීම් වලින් තොරව පංච නීවරණ, පංච උපාදානස්කන්ධය, ආයතන ආදී නුවණින් විමසන්න පුරුදු වෙනවා. ධම්මානුපස්සනාව. එහෙම පුරුදු වෙනකොට එයාට පුළුවන් වෙනවා චිත්ත ඒකාග්‍රතාවය තුල ඉන්න පුළුවන් වෙනවා. පළමුවෙනි ධානය උපදවා ගන්නවා, දෙවෙනි ධානය උපදවා ගන්නවා, තුන්වෙනි ධානය උපදවා ගන්නවා, හතරවෙනි ධානය උපදවා ගන්නවා. අන්න ඒක සම්මා සමාධිය. දුකින් මිදෙන නිවන් ලබන මඟ පවසන විට සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔන්න ඔය විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කළා. දුක්ඛාර්ය සත්‍ය විස්තර කළා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විස්තර කළා. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය විස්තර කළා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විස්තර කළා. පින්වතුනි මෙන්න මේවා ගැන ශ්‍රද්ධාව උපදවා ගැනීම ඊටාම දුර්ලභ දෙයක්. ඒ කියන්නේ මේ ධර්මය ඔය පොත්වල තිබුණට අවබෝධ කරගන්න බෑ. ඔහොම කරන්න බෑ. ඕක අවබෝධයෙන්ම කියන්න ඕනේ. ඕකට වෙනම පාරවල් තියනවා කියන ලෝකයේ බුද්ධ දේශනාව ඒ විදිහටම අහන්න ලැබෙනවා කියන්නේ ලාභයක් නොවේද? ඊටාම දුර්ලභ ලාභයක්. අසිරිමත් දම් දෙසුම ඉතින් එහෙම දේශනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේශනාව අවසන් කරන හැටි බලන්න. තථාගතේන ආවුසෝ අරහං සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කප්පවත්තිතං ප්‍රිය ආයුෂ්මත්නි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර වූ ධර්මචක්‍රය ප්‍රවර්තනය කරන ලදී. මේ ධර්මචක්‍රය කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මයට. අපපතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්. මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරගෙන යනකොට ලෝකයෙහි කිසිවෙකුටත් උන්වහන්සේ පිරිනිවන් පානා මොහොත දක්වාම කිසියම්ම ක්‍රමයකට වෙන ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ඒ කිසිවෙකුට හෝ නවත්වන්න බෑ. එයට බාධා කරන්න බෑ. මම හිතන්නේ මෙන්න මේක නිසාමයි ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරපු වෙලාවේ දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කර වදාළ වෙලාවේ දස දහසක් ලෝක ධාතුව කම්පා වුණේ සදා අඳුරෙහි පවතින ලෝකාන්තරික නරකය පවා ආලෝකමත් වුණා. ඊතරම්ම මෙය ආශ්චර්යයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය පැනවීම, පිහිටුවා තැබීම, විවරණය කිරීම, විග්‍රහ කොට දැක්වීම, ප්‍රකට කරවීම, ඉස්මතු කොට දැක්වීම. ඒ තරම් දෙයක් මේ ලෝකයේ වෙන කාටවත් කරන්න බෑ. පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ විශේෂ චරිතයක්. උන්වහන්සේ මහා ගුණස්කන්ධයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදාම සැතපෙනකොට එක දිසාවක් බලලා කල්පනා කරලා ඒ පැත්තට වන්දනා කරලා සැතපෙනවා. අලුත පැවිදි වෙච්ච අය හිතුවා මෙන්න අර පරණ බමුණු මතය දිසාවලට වඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වා. එන්න කියන්නේ එහෙනම් සාරිපුත්ත මහරහතන් වහන්සේට කියලා කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා හැබෑද දිසාවලට වඳිනවා කියන්නේ එහෙමයි ස්වාමීනි කොයි දිසාවටද ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම අතරමං වෙලා ඇවිද ඇවිද ගිය කාලේ මට පළවෙනි බණපදයේ උගන්වා වදාළ අස්සජී මහරහතන් වහන්සේ වැඩ සිටින දිසාව බලලයි මම මේ වන්දනා කරන්නේ. සාදු සාදු සාරිපුත්ත ඔබ ඉතින් කෙලෙහි ගුණ දන්න කෙනෙක් නෙව. කෙලෙහි ගුණ දන්න සත්පුරුෂයෙක්නේ කියලා වදාලා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළ මේ දෙසුම අසා සිටි භික්ෂූන් වහන්සේලා මහත් සන්තෝෂයෙන් යුතුව මේ දෙසුම පිළිගත්තා. මගේ බුදු සමිඳුගේ සසුනේම නිවන් ලබන්නම්. පින්වතුනි අපි හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රඥාව විතරක් අහිමි වෙන්න නොදෙන්න. ශ්‍රද්ධාව අහිමි වෙන්න නොදෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න තියෙන දුර්ලභ අවස්ථාව අහිමි කර නොගන්න ආර්ය සත්‍යම හිමි කරගන්න සියලු දෙනාට මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය වහවහා අවබෝධ වේවා සාදු සාදු සාදු